ඉතින් අද දවසේ තුන්වෙනි ධර්ම දේශනාවට නැත්නම් මේ ධර්ම දේශනා මාලාවේ තුන්වෙනි අංකයට වෙලාව. ඉතින් මේ වෙනකොට බොහෝ දෙනා දන්න පරිදි අපි දේශනාවලියටම මාත්‍රකාවක් වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ බික්කුණු පස්සේ සූත්‍රය. ඒ බික්කුණු පස්සේ සූත්‍රය සංයුත්නිකායේ මහා වග්ගපාළියේ මහා වග්ගයේ සත්‍යපට්ඨාන සංයුක්තිය සංග්‍රහ වෙලා තියෙනවා. බොහොම පැති වලින් වටින සූත්‍රයක් සංවේදී සූත්‍රයක්. ඉතින් අපි ඊයේ පෙරේදත් මතක් කරගත්ත විදිහට සූත්‍රයේ නිදාණය හටගත්ත හැටි පසුබිම් මතක් කරගත්තොත් මේ බික්කුණු පස්සේ කියලා සූත්‍රේ නඹට හේතුවත් ආනන්ද ස්වාමීන් වහන්සේ පුත්‍රජානන්සේ අග්‍රපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුණී ආරාමයකට යෑමේදී ඇතිවෙච්ච සංසිද්ධියක් තමයි මේ සිද්ධියට මේ සූත්‍රයට අසුන සකසලදී විකුණු පස්සේ කියලා කියන්නේ විකුණී ආරාමයට කිපාලියෙන් කියන වචන. එතනට ආනන්ද ස්වාමීන්ගේ පැමිණීමේ පැමිණීමේ ඇති ප්‍රසාදේ නිසා ඉතින් භික්ෂුණීන් වහන්සේලා ආනන්ද ස්වාමීන්ට වාර්තාවක් කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපි බොහෝ භික්ෂුණීන් වහන්සේලා මේ සතර සතිපට්ඨානයේ හිත හොඳට පහදවාගෙන තැම්පත් කරගෙන ජීවත් වෙනවා. ඒක නිසා උලාරම් පුබ්බේනාපරං විශේෂං සංජානිසතිති දවසින් දවස පෙර නොඇසු නොවිරු උදාර ධර්ම කොටස වලට හිත බැස ගන්නවා කියලා ආනන්ද සාංශයට තමන්ගේ ජීවිතයේ භ්‍රමචාරියේ පැවිද්දේ උපාසිකාරාමේ හොඳ පැත්ත වර්තා කරනවා. ඒ නිසා ගෙදෙට්ට කවුරු හරි එන එක අපේක්ෂා කරනවා නම් නරක දේවල් කියන්න එපා. නරක දේවල් වලට ඒ මනුස්සයයි ඉන්නේ නැහැ. එනවනම් පිස්සේ. කවුරු හරි ගෙන්න ගන්න ඕන නම් ස්වාගතම් කියලා කියන්නේ ඔබගේ පැමිණීම යහපත් කියලා. ඒ ඒ වගේම ඒ පැමිණෙන වෙලාවට තියෙන හොඳ පැත්තක් කතා කරනවා. මේක තමයි ආර්ය පුරුද්ද. ඉතින් මේක මේ කියලා නෙවෙයි වෙච්ච දේ මේ. භික්ෂුණාසලා කියලා සම්බහුලා භික්ෂුණියෝ බොහෝ භික්ෂුණී සත්‍යපට්ඨානේ හිත පිහිටවන වැඩ කරනවා. මේ දවසින් දවස ස්වාමීන් වහන්සේ පෙර නොඇසුණු වූ විදිහට දිනු වෙනවා කියලා. එතකොට ආනන්ද හැමෝටම කියනවා එහෙමමයි නැගණියනි මේකට හිස තිබ්බොත් නම් සත්‍යපට්ඨානේ තුවලා දෙකක් නැහැ. පස්සක් නැහැ ඉස්සරහම තමයි කියන්නේ. එතකොට දැන් මේ වෙච්ච සිද්ධියෙන් ආනන්ද ස්වාමීන් වහන්සේට යම් විදියක ප්‍රසාදයක් පහළ වෙනවා. මේ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ අපෞසගතවගේ චොනාරාමෙට ගිහිල්ලා සර්වචනාසේ ඉදිරියටපත් වෙලා පත්කඩේලා වැඳලා මේ වෙච්ච සිද්ධිය අර විද්‍යියටම වාර්තා කරනවා. ඒකට පුත්‍රජානංශ කියනවා ආනන්ද බිචුණේ ආරමුණ ගිය එකත් හොඳයි. ඒ වුන්දලා අටිපට්ටට වඩපු එකත් හොඳයි. ඒ රටිපට්ටහන යනවා ටික ටික ඉස්සරහට යන එකත් හොඳයි. උඹේ කියපු විදිහට ඒක එහෙමමයි කියලා සාතික කරපු එකත් හොඳයි. කෙසේ නමුත් ඉතින් සර්වචන් වහන්සේ මේ විදියට පෙර නොඇසු නොවිරු උලාර වූ උදාර වූ විශේෂ අධිකම විශේෂ ඥාන පහළ වෙන සතිපට්ඨාන හතර නම් කිම කියන ප්‍රශ්නේ දරුවචනාංශි මහගෙන කතමේසු චතුසු මොකක්ද ආනන්දමේ කියන හතර කියලා දරුවචනාංශි සතිපට්ඨාන සූත්‍රයේ විදිහටම කායනුපසන වේදනානුපසන චිත්තානුපසන ධම්මානුපසන කියන මේ සතිපට්ඨාන හතර මේ සූත්‍රයේදී නැවතත් ශ්‍රීමුක දේශනාවට නගනවා නගලා දැන් සූත්‍රයේ තියෙන අතිරෝහි කොටස තමයි සුවිශේෂී කොටස තමයි කායानुපස්සනාවේදී භික්ෂුවක් විසින් කළ යුතු කොටස ඉදානන්ද බිකෝ කායේ කායानुපස්සේ විරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං කියලා ඒ සතිපට්ඨානේ නැවත නැවත ප්‍රාසය දන වීම සඳහා යොදන ධ්‍රෝපදය නැවතත් මතක් කළා කියනවා තස්ස කායේ කායानुපස්සිනෝ විරතෝ යම් කෙනෙක් කොවිදයට විශේෂී වූ ඉදිරිය දකින ප්‍රගතිශීලී විදියට කයේ කයනුව බලමින් ඉන්නකොට කාය ආරම්මනතෝ වප්පජී කායස්ස පරිලාව මේ බල භාවනා කරන කාය ආරම්මණය කියන්නේ ආනාපාන වෙන්න පුළුවන් එහෙම නැත්නම් බිම්බි වෙන්න පුළුවන් එහෙම ඉන්නකොට ඒ මතින්ම උපජ්ජති කායස්මින් පරිලාහෝ හිතේ දරත ගතියක් එනවා කයේ දරත ගතියක් එනවා ලස්සන භාවනාව යනවා. හොඳට සතිය පිළිట్లా. කය නිකන් දලදඬු වෙන්න ගන්නවා. ඒකට කියනවා දැවිලි තැවිලි කියලා. ඒ දැවිලි තැවිලි ගතිය එනවා. චිත්තං වා ලීන භාවං. හිතේ පසුබාන ගතියක් එනවා. හිත හැඟවි ගන්නවා. ඉදිරියට කොටියක් කරගත්ත සෙබලෙක් වගේ යන්නේ නැහැ. ඒක පැකිලෙනවා. පස වෙනවා. ලීන භාවයට පත් වෙනවා. බහිද්දවා චිත්තම් විකපති. හිත හිතනවා අයියෝ මේක නම් හරියන්නේ නැහැ. නැගිටලා යන්න ඕනේ. මේ භාවනාව හරියන්නේ නැහැ. මේ ස්ථානෙත් එක කරන්න බෑ. මේ ගුරුවරයා හොඳ නැහැ කියලා හිත මේ විදිහට වල්මත් වෙන වෙලාවල් එනවායි කිය. දැන් මෙච්චර ආපු ලස්සන කතාව, ඒ කියන්නේ ගෙනාගෙන ආපු මේ කතාව සර්වඥාන්සි මතු කරලා පෙන්නනවා මේ විදිහට කායේ කායාන පස්සෙ ඉන්නකොටත් මේ අරමුණේමත් හිත තියෙද්දී අපි තෝතානපාන කියලා ආනාපානයේ ප්‍රනීත ගතිය වෙනුවට හීන ගතිය පේන්න පටන් ගන්නවා. භාවනාව යනවා ආනපන හිත හිටිනවා ඒ වුණාට ඒක නිකන් එපා වෙච්ච ගතියක් නිකන් මොකද්ද කියනවනම් ඉසපීරා තෙල් ගාලා කොණ්ඩෙ බැඳපු මං මෙන්න બોලේ මේ ගෑනිට මං එපාලු දැන් කියලා වගේ මේ හිත බොහොම ලස්සන කොණ්ඩෙ පිරන් හිටියත් ඒ මිනිහා එපා වෙන වෙලාවක් එනවා ඉතින් මොකද කරන්නේ එතකොට අර භාවනාවට තුන ගැම්ම ඉතිරියට ගතිය නැතිලා හිත හුලම් බැඳ ටයර් එකක් වගේ එපා වෙනවා. බාහිර අරමුණු දිගේ නන්නත්තා වෙලා යනවා. මං ඊයේත් මතක් කරේ ඒකයි. මේ යෝගාවචරේ කමඨාන් සුද්ධ කරන වෙලාවක් නෙමෙයි මේ. සර්වචන්නාසි ආනන්ද ස්වාමීන්චට මේ කියන්නේ. අච්චර ලස්සන උපාසිකාරාමයට ගිහිල්ලා ලස්සන භාවනාවක් වෙද්දී එළ වාර්තා දුන්නා පස්සේ කියන ආනන්ද මෙහෙම එකක් මේකේ තියෙනවා. ඒ කියන්නේ අර හිතේ තියුණු ගොනුව ඉදිරිසින ඉදිරි ගැම්ම තෙද හිතා ගන්න බැරි විදියට එහෙමම වතුරක් ඇවිල්ලා ගඟක් ඇවිල්ලා වැලි කන්දකට බීගත්තා වගේ වීලිලා යන වෙලාවක් එනවා. එහෙම වුණාට පස්සේ මේක කියවෙන්නේ නැහැ සූත්‍රය ටික කියවෙන්නේ නැහැ. වෙන්නේ ඕනම කෙනෙක් හිත වට ගන්නවා අනේ මේ වටිනා නෑද ඇවිල්සක් අතහැරලා කුඩා වූ ඒවා මහත් වූ ඒවා නෑ පිටසක් අතහැරලා කුඩා වූ වේවා මහත් වූ වේවා මහා ධන කන්ද සංස්කන්ධයක් අතහැරලා ඇවිල්ලා මේ අභිනිෂ්ක්‍මණයක් කරලා බණ භාවනාවට ගිහිල්ලා භාවනාවේ අඩුවකුත් නැහැ. සීල අඩුවකුත් නැහැ. ශ්‍රද්ධාව අඩුවකුත් නැහැ. නමුත් ඕ ඉසබයි මිත්‍ර ගාලා ඉසපීලා කොණ්ඩ බැලුවා. මෙන්න මොලේ මේ ගෑණිට මං ඒ පාළු දැම්මා කියලා බුදුමාකාර ගතියකට එනවා. නමුත් මේක උනාට යෝගාවචරේ කවදාකවත් ඔය ටික කමටහන් සුද්ධ කරනකොට කියන්නේ නැහැ. එයාට ඕන වෙලා තියෙන්නේ දිගට දිගට උලාරම් පුබ්බේනාපරං විශේෂං සංඥානිසති කියලා දවසින් දවස දවසින් දවස ඉදිරි වෙන කතාව කියන්නයි ඕනෙලා තියෙන්නේ. නමුත් ගිය ඕනම කෙනෙක් දකිනවා කවදාකවත් එක පිම්මේ එහෙම යන්නේ නැහැ. ගිහිල්ලා වැටෙනවා. වැටුණාට පස්සේ ඒ වැටීම කවදාකවත් ශාස්ත්‍රීය වශයෙන් බාරගන්නෙත් නැහැ භාවනාදී අනිවාර්යයෙන්ම විදියටක් විදියට බාරගන්නෙත් නැහැ ඒක වතංගනවා මොකද සර්වඥාන්සේක මතු කරනවා දැන් කායानुපසන විදිහට ආනන්ද මෙහෙම එකක් තියෙනවා ඒකට කියනවා හිතේ එල්ලේ පරමාර්ථ විදිය ඒක කියනවා පණිදිය චිත්ත පණිදි කියලා කියන්නේ ඉස්සරහින් තියාගන්න එල්ලේ පණිතිය අපණිහිත අපනිද්ද භාවයටපත් ඇයි මම මෙච්චර මේ කැප කරලා භාවනා කරන්නේ? මේ පටන් ගත්ත ඉස්සරහදී අරමුණම විසිලා යනවා. හිත උද්දණ්ඩම් මෙලිකලා ඇරියා වගේ වෙයිලා යනවා. নানা ආකාර කාම අරමුණු දිගේ හිත දුවනවා. ආන්න මේ බවට පත් වුණාට පස්සේ හරියට කරන කෙනා නම් එහෙම නැත්නම් බුදුහාමරණ කියන්න ඕන පණෝඩි ඒකයි මේ වගේ භාවනාවේදී අහේතුකව අප්‍රත්‍ය වගේ ඉඳපු ගමන් හිත විසිරියන වෙලාවක් එනවා. අන්නේ වෙලාවට අපනිදාය භාවනාව පන්දිහිතේ පරිදේ සුනුවිසුණු වුණාට පස්සේ අනිදාය භාවනාව කියන එක බුදුහාමුදුරන්ට ඕනේ කියලා දෙන්න. එසේ බුදුසෙන්සි ඉස්සර නාටකව නැත්නම් චිත්‍රය ඇඳලා මේ නාටකෙ මෙන්න මෙහෙම ජවනිකාවක් එනවා. එන්නේ ජවනිකාව එනකොට අසරණ නෑ අනාථ නෑ අපි බුදුහාමරගේ ශාසනයක වැඩ කරන අපි සසරණයි අපි සනාතයි ආහාන්‍ය වෙලාවේ මෙහෙම කරන්න කියන පණිවිඩ දෙන්නේ ඉස්සෙල්ලයි මුද්‍රජානංශයේ මේ චිත්‍රයන්දී ඒ වෙලාවට තේනහනන්ද බික්කුණෝ කීනච දීව ආසාදනීයේ නිමිත්තේ චිත්තම් පනිදහතෝ මෙයා කල යුත්තේ මොකද්ද මොකක් හරි ගමක් නැහැ කීනච දීව කියලානේ කිසියම් කියලා නම් කරා ආසාදනීයේ නිමිත්තේ හිත පහදින ස්ථිර වශයෙන් අල්ලන්න පුළුවන් නිත්‍ය සංඥාව ගන්න පුළුවන් සුඛ සංඥාව ගන්න පුළුවන් සුභ සංඥාව ගන්න පුළුවන් නිමිත්තක් කරගන්න ඕනේ. දැන් භාවනා කරගෙන වෙන්නේ අනිත්‍ය දුක අසුභ අනාත්මය මතුවෙන්න පටන් ගන්නවා. යෝගාවචරගේ හිත දන්නේ නිත්‍ය සුඛ සුභ භාෂාව විතරයි. ඉතින් අර භාවනාවේදී භාවන හොඳට කස කැවිගෙන කාගෙන යනකොට මේ සියල්ලම අනිත්‍ය වෙනවා හිත වික්ෂිප්ත වෙලා යනවා. අසුබ වෙනවා බලහින් අරමුණත් එපා වෙනවා. දුක්ඛ tattරපත් වෙනවා හිත තැඟවි ගන්නවා. අනාත්ම tattරපත් වෙනවා මේක මට කරන්න බෑ කියලා අතහැරලා දාලා යන්න හිතෙනවා. ඒ වෙන්නේ මොකද්ද? මේ හොඳටම භාවනාව අනිත්‍ය දුක්ඛ අනාත්මට කිච්චු කරපු වෙලාව. නමුත් යෝගාවචරයට ඒක හිතුවේ නැති දෙයක් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් නොදන්න ශේෂ්ත්‍රයක් එතකොට යෝගාවචරය ලෑස්ති වෙලා ගියේ නැති නිසා අති අසරණ තැනකට පත් වෙන මේ භාවනාවේ බුදුහාමුදුරන් තේරෙන විදිහට ආන පිම්මක් පනින්න හදන්නේ. නමුත් යෝගාවචරය බලාපොරොත්තු වෙන්නේ සම්මත ලෝකේ ඉන්න එහෙම නැත්නම් සම්ප්‍රදාය ඉන්න කෙනා නিত্য සුඛ සුබ දෙයක්. භාවනා ගෙනියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ දෙකට. ඉතින් ඒක ටික වේලාවක් ඉන්නකොට බැටරි බයිනවා. උලම් බයිනවා. බහැලා හිත සංගවි ගන්නවා. හිත විචිප්ත වෙනවා. මේ බලහින අරමුණක් එපා වෙනවා. ආන්නේ වෙලාවට නැවත පහසාදනීය නිමිත්තේ චිත්තම් පරිධාතෝ ප්‍රසාදේලවද නිමිත්තක් ගන්න කියලෝකේ වෙලාවේ. මම මම කැමති මේක පොඩ්ඩක් තව විස්තර කරලා දෙන්න. මේ ඉස්සල්ලා කියන தත්වෙට කායේ කායानुපස්සන පස් පස්නෝ විහෙරතෝ කායාරම්මනෝව උපජ්ජති පරිලාහෝ කියලා කියන්නේ බලාගෙනම නිමිත්ත විපරිණාම වුණාට පස්සේ. නිමිත්තක් අල්ලන්න දෙයක් නෑ ආනපනෙ නොබිනී කියලා. කය කියලා අල්ලන්න දෙයක්වත් නෑ. ඒකට යෝගාචර ගංගී ගහන කෙනෙක් වගේ එල්ලෙන්න බලක් නැති කෙනෙක් වගේ තත්තරපත් වෙනවා. මේක තමයි සත්‍ය. මේක තමයි ඇත්ත. මොකද යෝගාචරය එහෙම දෙයක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට හිත නන්නත්තර. නන්නත්තර වෙනකොට දැන් ආයෙත් හිතට භාවනා ඉදිරියට යන්න ගන්ම ගන්න නම් එයාට සුවයලවන ප්‍රසාද ජනක නිමිත්තක හිත තැම්පත් කරන්න ඕන. උපමාවකට කියනවා නම් මේ ඊයේත් මම එක මතක් කරා. යුද බිමේදී තමන්ගේ සතුරු සතුරු සේනාවට ලක් වෙලා තමන්ගේ සේනා නන්නත්තර වුණා නම් ඒ යුද සෙන්පතිය කියන්නේ සෙනඟට කියනවා පසුබාන්නේ. පසුබාලා බැරක්කට යන්නේ කියලා. එතකොට එහෙම නැත්නම් ඔලමලෝ දිගට ගියොත් දෙනක නන්නත්තර වෙනවා. නැතිනාස්ති වෙනවා. විනාශ වෙනවා. කාබාසිනිය වෙනවා. ඒක නිසා බැරක්කට ගන්න ඔක්කොම. එල කට්ටියට කියනවා අපේ දැහැන පිටසක් නැතිලා ඒ නිසා අපි විසිරලා පහර දුන්නොත් ඔක්කොම මැරෙනවා. ඒක නිසා අපි පහර දෙනවා නම් මෙන්න මේ දුර්වලතනම් බලලා අපි ඔක්කොම එතෙන් වෙලා පහර දෙමු කියලා පාඩම් පන්ති උගන්වන්නයි මේ අසුබෑමක් කරන්නේ. වැරදිලා නෙවෙයි. ඊට පස්සේ දුර්වලතනම ගැහුවට පස්සේ ඒ පිටිසට යුද කරන චෙබලුන්ට ඒ කියන ආධ්‍යාත්මික ආධ්‍යාත්මික කියන්න බෑ. ඒ උනන්දු අදිෂ්ඨාන ශක්තිය આવොත් විශාල පිළිතුරක් ගන්න පුළුවන්. වැටිච්ච වෙලාවේ පස්සට ගන්න වෙනවා. ඒ ගන්න වෙලාවේදී දක්ෂ යුද සේනාපතිය යුද උපක්‍රම දැනගත්තේ නැත්නම් තමන්ගේ පිළිස නැතිනාස්ති වෙලා යනවා. ඒ වගේ තමන් දැනගන්න ඕනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිවාර්යෙන් භවනාදී මතුවෙනවා. නමුත් අපි ලෑස්ති වෙලා ගියේ නැත්නම් ඒ නොදන්න ශේෂයේ ටික දිරක් යනකොට අපි නිකන් මත් වුණා, පාළු වුණා, නන්නත්තර වුණා වගේ හැඟීමක් එනවා. ඉතින් ඊට පස්සේ ඒ පාරේ යන්න බෑ. ආපහු පස්සට අරගෙන ආයෙ නිමිත්තක් දාලා ආයෙතර ප්‍රසාදයක් ඇති කරලා කොමක් හරි ගමක් නැහැ. මේ හිත අනිද හේතබ්බන් හිතට එල්ලයක් කරන් දෙන්නවා. ආන්නේ එල්ලේ අරන් දීම සඳහා යෝගාවචරයට කල්පනා ඥානය පහළ වෙන්නේ මේ වෙච්ච දේ මගේ වැරද්දක් නෙවෙයි මේක ධර්මමය නියාමයක් බව බුදුබණ අහලා තිබුත් විතරයි. නැත්තම් පශ්චාත්තාප වෙනවා. නැති අත්‍යරිද්දක් වෙන්නේ නැති සතිය කැඩෙන්නේ නැති තීල නැති වෙන්නේ නැති ශ්‍රද්ධාව කැඩෙන්නේ නැති නැත්තම් පරණ කර්මයක් වෙන්නේ නැති කියන අර වෙච්ච එක තමන්ගේ ගිනුමට දා ගන්න හදනවා බුදුරජාණන් කියනවා කවුරු ගියත් කොච්චර දක්ෂතාවක් මේ දේ කාටත් වෙනවා කියන මේ කාරණාව වෙන්න ඇති මම හිතලයි කියන්නේ ඔය අස්සජි ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට සාරිපුත්‍ර කියන ඒ කියන්නේ කෝලිත පරිපාදයකට බණ කියන්න පැකිලුනේ. කිව්වා මට නම් ආසුන් වන්දනමක් කියනවා මම අලුත් මට බණ කියන්න තේරෙන්නේ එතකොට මේ කෝලිත පරිප്രാජකයාගේ තිබිච්ච දක්ෂකම එහෙම නැත්නම් එයාගේ තිබිච්ච අවශ්‍යතාවය පෙන්වන ස්වාමීන් වහන්සේ කියන්නේ මම දහසක් නැයින් තේරුම් ගන්නම් කියලා. ඔබ වහන්සේට පුළුවන් විදිහට දන්න ටික කියන්න මම දහසක් නැයින් තේරුම් ගන්නම් කියලා කියන්නේ එයා මේ පරිපෝක ආපු කෙනෙක්. මේ මේ ගිහිල්ලා අමාරු වැටිච්ච කෙනෙක් එයා දන්නවා මේකේ සුන්දර ගමනක් නැහැ. රෝසමල් යානාවක් නැහැ. ටිකෙන් ටික ටිකෙන් ටිකෙන් අපි අවබෝධ කරන අනිත්‍ය දුක අනාත්ම එකවර කන්න ගියොත් තමයි. ටිකක් කාලා ආයෙ වසට ඇවිල්ලා ආයෙ ටිකක් කාලා ආයෙ වසට ඇවිල්ලා හිත පදම් කර කර යන්න ඕනේ නිසා ඒ වගේ හිත ගිහිල්ලා විචිප්ත භාවයට ලීන භාවයටපත් වෙනකොට මගේ වැරද්දක් අත්තරද්දක් කියලා ගත්තොත් එයා යෝගාවචරයට තරම් නොවන විදියට හිත වටලන්න. ඒකට ආසරණ වෙනවා. අනාථ වෙනවා. විසිගුරු වරිනවා. කමඩම් මාරු කරනවා. ගුරුවරු මාරු කරනවා. ස්ථාන මාරු කරනවා. නමුත් මේ කාටත් එක වෙනවා. බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ අපණිදාය භාවනා, පණිදාය භාවනා කියලා දෙකක් කියලා දෙනවා කියලා අහපු කෙනෙකුට නම් හිතනවා මේක මටම වෙච්ච එකක් නෙවෙයි කාටත් වෙන දෙයක්. ඒ නිසා මේ වැරද්ද වෙලාවේදී තමයි මගේ ගුණේ වැටහෙන්නේ. මම සටන පාවා දෙන්න නරකයි. මේ වෙලාවේ මම පසුබෑමක් කරනවා. පසුබෑමක් කරලා හිත තන වඩා ගන්න කේන චිතීව පාදාදනීයේ නිමිති චිත්තම් පනිධාතෝ යම් කිසි හිත එකතු කරන්න පුළුවන් පිටු කරන්න පුළුවන් ඒකෝදි භාවයටපත් කරන්න පුළුවන් ඒකාග්‍ර කරගන්න පුළුවන් සම්මතයකටපත් කරන්න පුළුවන් නිමිත්තක හිත පොඩ්ඩක් වෙලා පෙඟෙන්න අරින්න ඕනේ පෙඟෙන්න ඇරියට පස්සේ ඒ පෙඟීම නේසාර තිබුණ 10ක් ගිමනත් නිසා මේ නිමිත්‍ය ඇති වෙච්ච අර පුංචි සමාධිය එහෙම නැත්නම් ඒ සතිය ලොකු වෙනසක් ඇති කරලා දෙනවා ජීවනට හම්බෙච්ච හේවණක් වගේ. එතකොට මේ පාසාදනීය නිමිත්තේ හිත තැම්පත් කරනකොට ප්‍රමෝදය ඇති වෙනවා. උඟට ඊට ඉස්සලා තියෙන විශාල වියලි බවක්, විශාල බලාවර්තු සුන්වීමක්, විශාල කාන්තාරික ඊට ගලදාපු වැල් කඩවිල්ලක් වගේ වෙයිලන ගතියක්. ආන්නේ මේනකොට ඒ සුවේලවන අරමුණට හිත දැම්මට පස්සේ පාමොජ්ජං ජායති. ප්‍රමෝදය පහළ වෙනවා. ඒ මං ඊයේ දේශනාව හමාර වෙනකොට මතක් කරමින් හිටියේ මේකට ආටුවාචාරින් වහන්සේ යෝජනා කරන්නේ බුද්ධහනුසතිය දාන්නේ කියලා මේ වෙලාවේ. බුදු කෙනෙක් තනියම මේ ක්‍රම මොකුත් නැතුව කැලේ තනියම භාවනා කරන කොහොම ගොඩ එන්නේ නැද්ද? කී ලක්ෂ වාරයක් මෙතනදී බලාපොරොත්තු සුන් කරන්නේ නැද්ද? නමුත් උන්වහන්සේගේ තිබුණේ අදිෂ්ඨාන ශක්තිය, බෝධිසත් අදිෂ්ඨාන ශක්තිය, මනුස්ස තත්ත්වෙ ඉක්මවලා තියෙනවා. ඒක නිසා කියනවා මේ ඒ බෝධිසත්ව කෙනෙකුට තියෙන සද්ධාවට අමුතුම නමක් දීලා තියෙනවා. දැන් භාවනා කරන්න ඉස්සර වෙලා සාමාන්‍ය ආගමක් කතාන කොයි කෙනාටත් තියෙන සද්ධාව කියන පසාද සද්ධා කියලා. දකින්නකොට බුදු පිළිම දකින්නට තියෙන පැහැදීම. එහෙම නැත්නම් ධම්මි මිනිස්සුයෙකුට මක්කම දකින්න උඩ තියෙන පැහැදීම. කතෝලික මිනිස්සුන්ට ජේරුසලම දකින්නකොට තියෙන පැහැදීම මේක කාටවත් තියෙනවා. ඒකට කියනවා පසාද සද්දා. හැබැයි ඒකේ Tamanට මුලක් නැහැ. අනුන්ගේ දෙයක් මත තියෙන සද්දාව. බෞද්ධ කියලා මම මෙවුනා වුණේ. සමාධි බුදු පිළිමේ දයා දකින්නට තියෙන සද්දා. ඒකට කියනවා පසාද සද්දා. අමූලික සද්දා කියලා කියන එක හුදු ආගම. නමුත් භාවනා කරන කෙනාට මගේ මේ ආනාපානය මට මෙච්චර ಗುಣ දෙනවා මට මේ මම දැන් මෙතන කියන එක මට මෙච්චර ಗುಣ දෙනවා මගේ සතිය මෙච්චර ಗುಣ දෙනවා කිව්වහම එයාට ඇති වෙන සද්ධාව අනුරාධපුරයට යන්න ඕනේ නැහැ. ඒක Taman එක්ක තියෙන එකක්. වඩනකොට හරියන ඕන වෙලාවක. ඒක කියනවා ඕකප්පට සද්ධාව කියලා. බැසලා බක්සලා ඕන වෙලාවක ගන්නවා. ඒක එනවා යනවා. නමුත් ඒක ස්ථානිකට හෝ වෙලාවකට සීමා වෙලා නැහැ. ඒ ඕකප්පන සද්ධාව කියලා පැමිණීම කියනවා අධිගම සද්ධාව කියලා. ඒ මාර්ග ඥානයක් ලබනවා. එහෙම නැත්නම් සෝවන් වෙනකොට අවික්කප්ප සාධයක් බාටපත් වෙනවා. සකදාගාමි අනාගාමි අරියත් වෙනනේ සද්දාව ආයේ අම්මා මුත්තා කිව්වත් බුදුහාමර බුදුහාමර නෙවෙයි කියලා යා කියන්නේ ධර්මේ ධර්ම නෙවෙයි කියලා කියන්නේ සංඥා සංඥා නෙවෙයි කියලා කියන්නේ සීලේ සීලේ නෙවෙයි කියලා කියන්නේ තරම්ම විශ්වාසයක් ඇති වෙනවා මේ සද්ධාතුනට අමතරව එකක් තියෙනවා බෝධිසත්වන්ට ආගම සද්ධාව කියන. ඊ ආගම සද්ධාව ගැන කියනකොට අපි ලොකු ස්වාමීන් වහන්සේ කියපු කතාවක් තමයි පාරමිතා එක එක පුරෝ පුරෝ පුරෝ පුරෝ පාරමිතා කියලා කියන්නේ පුරෝමහින ධර්ම තමයි. පුරවගෙන එනකොට ධම නිවන් දකින්නේ හැබැයි කවදා හරි මම වචනයක් කිව්වොත් දෙකක් හිටින්න බෑ ඔක්කොමලා අදහන මට්ටමට යන්න ඕනේ. මගේ අතින් කවදාකවත් ක්‍රියාවක් වෙන්න බෑ කාටරි අප්‍රසාදේ බලවෙන්න. මගේ ක්‍රියාවකින් කාටරි අප්‍රසාදේ බලන දෙයකට වැරදි කරන්නේ මම. මම වචනයක් කියලා කවුරු පටලවා ගත්තොත් ඒකට වැරදි කරන්නේ මම ආන මිනිහා නෙවෙයි. කියන තරමට මේක සුද්ධ කෙරුවට පස්සේ මේක පොදවලා ගත්තට පස්සේ ඒ මහබෝසතාණන් වහන්සේට හදිස්සියක් අවශ්‍යතාවයක් වෙලා මහ පොළොවට අත තිබ්බොත් මහ පොළොව දෙදරනවා කියලා කියනවා. ඒ තරම් ගුණකඩක් වඩනවා. දැන් අපි නම් කවුරු හරි ගාගත්තාම අපි බලන්නේ ඒ මිනිහගේ වැරද්දනේ. එයාගෙන සන්නාලකමට බීලා ඇවිල්ලා මගෙන් ගැප්පුණා කියලානේ අපි කියන්නේ. සරුවචන් වහන්සේ කෙනෙක් වෙන්න පෙරම් පොරණ බෝසතාණන් වහන්සේ නමක් ඒ සිද්ධියේදී ඒ මනසට ඒ අකුසලයේ සිද්ධ කරගන්න ඕනේ මගේ වැරද්දක් නිසායි කියලා කල්පනා කරන්නේ. දැන් මේකේ වරුසයාගේ ඒ තියෙන දුර්වල தත්ත්වෙදී මාව ආරමුණු කරලා බවක් සිද්ධ කරගන්න පුළුවන් උනේ මගේ වැරද්ද නිසා. මම ඒක නොවන බවට සහ ඒ මනුස්සයාට කරන්න ඉස්සලා සමාව දෙන බවට ධර්මයට හිත හදාගත්තාම ඒකට කියන අධිකම ශ්‍රද්ධාව, ආගම ශ්‍රද්ධාව කියනවා. ඒක සාමාන්‍ය මනුස්සයෙකුට හිතා ගන්න බෑ. මාන්නේ දිනේ කවදාකවත් මනුස්සයෙකුට ඒක කරන්න බෑ. අපි දන්නේ හැප්පුණොත් හැපිච්ච මිනිහක වැරද්ද. අඩු ගානේ පයයට පය වැදුණොත් ගලක තියම්මට කියලානේ කියන්නේ බෞද්ධය. අනිත් පණසින අල්ලාහ් කියන දෙවියනේ කියන අපි බෞද්ධකට පය වැදුණා මොකද කියන්නේ? අර ගලට බයින්වද? ඕන්න අපේ ආගම සද්ධාවේ ස්වභාවය. නමුත් බෝසත් වහන්සේ නමක් කවදාකවත් එයා දන්න බුදු වුණාට පස්සේ මම අරමුණු කළ කාටවත් අකුසලයක් කරන්න මම දෙන්නේ නැහැ. මගේ වචනයක් වැරදිලා වැරදුනොත් ඒක යාගේ දෝෂනේ මගේ දෝෂේ. මගේ ක්‍රියාවක් වැරදිලා යාට වැරදුනොත් මගේ දෝෂිකින් ධර්මයට ගන්නකොට ඒ එවැනි අදහසකින් බණ භාවනා කරනකොට එහෙම මහබෝසත්න් වහන්සේ නමක් මේ වගේ භාවනා හරියටම පෙළ ගැහිලා යනකොටත් භාවනා තුළ හීන භාවයේ පහළ වුණොත් ප්‍රණීත භාවය නෙවෙයි. එයා කවදාකවත් සත්‍ය පාවා දෙන්නේ නැහැ. නැදනම් අසුබාන නැවතත් මං ගිහිල්ලා මේක කරනවා කවදා හරි මම මේක ඉදිරියට යන්න ඕනේ කියලා. එහෙම ශ්‍රද්ධාවක් ඇත්තටම පසේඋත්‍රාචාන් වහන්සේලාගේ බෝසතාණන් වහන්සේලාට ඉන්නේ නැහැ. මහරත් භාවයට වැඩ කරන බෝසතාණන් වහන්සේලාට ඉන්නේ නැහැ. මොකද ඒ අත්තන්ගේ හිත එච්චර දියුණු නැහැ. එච්චර පන්නරේ හිටලා නැහැ. එච්චර ගැල්වනයිස් වෙලා නැහැ. මොකද මහ බෝසතාණන් වහන්සේගේම නැහැ. මහ බෝසතාණන් නැති වුණත් මොනවා නැති වුණත් ඒ ගත්ත අදිෂ්ඨානය අරගෙන යනවා. ඒ වගේ අපිට ලොකු ආදර්ශයක්. මේ යුගයේ මම දන්නේ යුගයේ ඒ වැනි දේවල් රස කර කර කියන දන්නේ එකම ස්වාමීන්චනමක් විදිහට දැක්කේ ඥානාරාම ස්වාමීන් තමයි. ඒව ගැන කතා කරන්න ගියාම ඒ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරු ඉඳගෙන වාමුල ඉඳගත්තු පුංචි දරුවෙක් වගේ ඒ බුදුගුණ මෙනෙහි කර කර මෙනෙහි කර කර කරන ඒ ඉදිරිපත් කරන ස්වරූපේ අත්විම්ම సౌందර්යාත්මකයි. බීගෙන ඉන්නේ. බුදුගුණේ බීගෙන ඉන්නේ. ඒ තරම්ම මේ පුංචි දේවල් අගය කරලා දානවා. ඒ මොකද උන්වහන්සේ දන්නවා මේ බුද්ධ ශාසනය ලංකාවේ භාවනා නැති වෙච්ච වෙලාවේ මේක ගොඩ ගන්න ගත්ත ප්‍රයත්නය. නැත්තටම නැතිලා තිබුණා මේ බුරුමේ පණිවිඩය අරගෙන මේක නැවත ජනතාවට දෙන්න හදපු ප්‍රයත්න උන්වහන්සේ දන්න නිසා උන්වහන්සේ කවදාවත් මහා ලොකු දේවල් භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කරන එක හරියදී. භාවනා කරත් ඇති. වාඩි වුණත් ඇති. ඒ නිසා ඕකේ ඔය මහා ඥාන, අභිඥාන මොකක්වත් ඕනේ ඒ නැතිකම නිසා නෙවෙයි. මේකේ තියෙන කාලීය වටිනාකම. ආවස්තික වටිනාකම දන්න නිසා ඒ මට මතකයි එක දවසක් කියනවා ධර්ම දූත සේවය කරන මිනිස්යාට මහා ලොකු ගුණ ඕනේ පන්සිල් සමාදන් කරන්න පුළුවන් නම් ඇති කිව්වා. දැන් නැති කෙනෙක් කම්රා කරද්දී নমස්කාර කියලා පන්සිල් සමාදන් කරන්න පුළුවන් නම් සාසනේ තිසරණ සමාදන් කරනකොටම ශාසනේ. දැන් අපිට බෑනේ පංචිල් නෙමෙයි අපිට ලොකු දිල් සමාදන් කරන්න ඕනේ ලොකු pāli වචන කියන්න ඕනේ සංස්කෘත කියන්න ඕනේ එතකොට ධර්මගතක කියන්නේ. නමුත් බුදුහමනකමනේ ඉච්ඡර ගැඹුරක් මොකුත් නැහැ. තිබුණට අඩිය පොඩ්ඩක් කියනවා උලාරේසු කුබ්බේනාපරං විශේෂං සංජානසති. ඊට අඩිය අද විශේෂයක් තියෙනවා නම් ඔච්චරයි භාවනාව. ඒ තියෙද්දිත් මෙන්න මේ වැටෙලි වැටෙනවා. ඒ වැටෙන්නේ මොකටවත් නෙමෙයි පාරේ තියෙන උදාර භාවය පෙන්වන්න, ගම්භීරත්වය පෙන්වන්න, ධර්මයේ කෙලවරක් නැති බව පෙන්වන්න. ඒ නිසා බුදුචානන්සේ අවස්ථාවක් ආපුවාම පෙන්වලා දෙනවා මෙහිම පණිදාය භාවනා කියලා එකක් තියෙනවා. හිතේ ඉන්නේ දෙකලස් වෙනවා. ප්‍රීතිය, ප්‍රමෝදය, සුඛය, පස්සද්ධිය ඔක්කොම එන. අනිගන වීරු මාලිකාට ගලක් ගැහුවේ සේරම කල්ලා. වැල්ලේ අදපු ලස්සන වැලි මාලිකාවට වැල්ලක් කියලා ගහපුවාම අනුකම්පා විරතෝ කැල්ලයක්. අන්නේ දෙක ලස්සනට ඒකෝදි වෙලා ඒකාදි මේ මේ ඒකාග්‍ර වෙලා යන සමතයක් සමාධියක් තියෙනකොට වගේම මේක නන්නත්තර වෙලා ඉදිච්චපුවක් එක්ක ගලියක තැටි ගැහුවා වගේ පතුරු ගහලා යනකොටත් ඉවසගෙන වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අන්න බුදු අඳුර ගන්න. අන්න ධර්මයේ අඳුර ගන්න. අන්න සංඝයා කියනවට ගැලපෙනවා. ඌට විතරයි සීලයක් තියෙන්නේ. එහෙම නැත්නම් සීලේ කඩා ගන්න. ඒ නිසා මේ අපනිදාය භාවනා නැත්නම් අපනිදාය தත්තට හිත විසිරලා ගියාට පස්සේ කේනචිදීව ආසාදනීය නිමිත්තේ චිත්තම් පනිදාතෝ යම් කිසි හිත සුන්දර කරවන සාදේනවන නිමිත්ත නිමිත්ත කියන්නේ නැසලී එල්ලෙන්න පුළුවන් නිත්‍ය සංඥාවක් ගන්න පුළුවන් දෙයක හිත තැම්පත් කරන්න අනිදාසෝ පාමුංචන් ජායති. අරකට වහාම තේරෙනවා මෙතෙක් කල හිතන නත්තර වෙලා තිබුණා. දැන් හිතේ කුංචි ප්‍රමෝදයක් පාන ප්‍රමෝදය කියලා කියන්නේ තරුණ ප්‍රීතියකට. අන්නේ තරුණ ප්‍රීතිය එනකොට වෙනවා මෙතෙක් කියලා නත්තරලා වේලිච්ච හිත ප්‍රණීතියන. හැබැයි මෙතන ඇත්තනම් ඒ කියන්නේ නොකිය කියන දේ නම් අර වික්ෂිප්ත වෙන වෙලාවේ තමයි තද්ද විපස්සනාවක් කියන්නේ. ටික දරා ගන්න බැරි නිසා හිත සහලවනවා, වක්කාර කරනවා, කම්මැලි කරනවා, නිදිමත කරනවා, එපා කරනවා. ඉතින් ඒකට යෝගාවචරයට පුරුදු නැතිකම නිසා දමල කාලේ යන්නේ වෙනවා. ඒකට යන්න දෙන්නේ නැති වෙන්න ප්‍රසාද ජනක සාමාන්‍ය එල්ලෙන්න පුළුවන් જાති නිමිත්තක හිත තැම්පත් කරනකොටම එයාට අර තිබිච්ච වික්ෂිප්ත බව වෙනකොට පාමොජ්ජං ජායති. පමුදිතත්ත පීති. එයා ඒ ගත්ත නිමිත්තීම තව ඉදිරියට යනකොට ඒ කියන්නේ ප්‍රමෝදය yaadෙනකොට ඒ ප්‍රීතියක් වඩපත් වෙනවා. ඒක කියනවා බලව ප්‍රීතිය කියලා. එහෙම නැත්නම් කියන පස්සන ප්‍රීතියේ කුද්ධිකා ප්‍රීති, කණිකා ප්‍රීති, උබ්බේකා ප්‍රීති කියනකොට ඒක වැටෙන්නේ ප්‍රමෝදයට. අතනින් මෙතනින් කිලිකට වෙන්න පටන් ගන්නවා. ගැස්සෙනවා දැනෙන්න පටන් අර ගන්නවා. වරින් වර පොඩ්ඩක් සාන්තිකර තත්ත්වය ඇති වෙනවා. ඒක හොඳට පේන්නේ ඊට ඉස්සලා හිත වික්ෂිප්ත වෙලා තිබුණා. වෙනස තේරෙනවා. ඒක දැනගෙන ඒ යෝගාවචරය ඒ පාතාදනීය නිමිත්තේ දිගට කරන ගියොත් අර ප්‍රීතිය හොඳට ඇඟ පුරා ගිහිල්ලා උතුරන මට්ටමට යනවා. මුල් ටික කුද්ධිකාපීටි කණිකාපීටි කියනවා තරුණ ප්‍රීතියට වැඩනවා. ඒකට උබ්බේකාපීටි පර්ණාපීටි වලට යනකොට ඒවා බලවත් පීටි බවට පත් වෙනවා. එතකොට මේ යෝගාවචරය ඊට ඉස්සලා විඳපු අර විඳමන අර දරත භාවය ඒ දවුලි තැවිලි නිසා මේ ඇතිවෙච්ච ආස්වාදය පුංචි ප්‍රමෝදය හරියට ලොකුවට පේනවා ඊට පස්සේ ඒක ප්‍රීතියක් බවට පත් වෙනවා යා ඒක දිගේ යනකොට ඒ ප්‍රීතිය සුඛයක් බවට ඒ කියන්නේ තමන් ගත්ත පාසාදනීය අරමුණ කෙරෙහි අරමුණේ රසය අරමුණු රසය සුවසේ විතිර නිකන් නීවරණ නැහැ ඇත්තටම තරුණ ප්‍රීතිය පහු කරනකොටම නීවරණ ටික හැලෙනවා ඊටසේ ප්‍රීතිය එනවා. ඊට පස්සේ ආස්වාසය නම් ඒ වෙලාව වුණොත් අහුවෙන්නේ ආස්වාසය ආස්වාදයක් බවට පත් වෙනවා. බුදුගුණ මෙනෙහි කරනකොට ඒක හොඳට තේරෙනවා නිකන් හරියට පොල් ගහක ගොබේ කනකොට ඒකේ තියෙන මිහිරියාවත් කටට හැපෙන චරස්ථාන සද්දයක් ඔක්කොම පිනවන ගතියක් තියෙනවා ගොබේට ගියා වගේ තේරෙනවා. කියන අරමුණු රසය හොඳට තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේ සුඛිනෝ චිත්තං සමාධිය. එතකොට ඒමම සමාධියට පස්සද්ධියට පස්සද්ධියෙන් සමාධියට හිත යන්න පටන් අරගත්තාම අර හිතේ තිබෙන මීමැසි පොදිය විශ්ලා ගිය ගතිය වෙනුවට නැවතත් හිත ඒකලස් වෙන්න ගන්නවා. අග්ගල කුඩු ටිකකට පෑන් ටිකක් දාලා ගුලි කරනකොට ගුලි කරනකොට ඒක හැඩයකට එක බන්ධනයකට ආබන්ධනයකට එන්න වගේ මේ හිත අර යෝගාවචරයාගේ දක්ෂ උපක්‍රමය නිසා අර තිබුණු දරකපතිය අයින් වෙලා දාහගතිය අයින් වෙලා ඒ වෙනුවට ප්‍රමෝදය ප්‍රීතිය සුඛය අසද්දිය සමාධිය ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩෙන පටන් ගන්නවා එතකොට මේ දෙකේදී අර විදිහට කායේ දරත පහළ වෙලා හිත දීන බවටපත් වෙලා හිත බාහිර වික්ෂිප්ත වීම මොන යකාවත් අගේ කරන්නේ නැහැ. ඒකේ සාධාරණයි. ඒ වෙනුවට පාරන ප්‍රමෝදයේ ප්‍රීතිය, සුඛය, සප්පස්සද්ධිය, සමාධිය ඔක්කොම අගේ කරනවා. නමුත් මේ දෙකේ එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন බවයි බුදුහාමුදුරු පෙන්නන්නේ. වෙහෙස වෙච්ච තරමට පුංචි දේ පවා සැපතේනවා. ඒ පුංචි දේ ලොකු සැපක් බවට පත් වෙච්ච එකට කැඩිච්ච එක මම විශාල දුකක් බවට පත් දැන් මේ යෝගාවචරගේ හිත වරක ගින්දරට දානවා වරක වතුරට දානවා. වරක ගින්දරට දානවා වරක වතුරට දානවා. මේ විදිහට මේ පදම රත්තරණයක් සුද්ධ කරන ඒ රත්තරන් කම්මල් කාර්යය ගින්නේ දානවා වතුර දානවා වගේ මේ දෙක තියෙද්දී දිගට භාවනා කරනවා නම් උන්දට වඳින්න වටිනවා. අපිට ඒක කරන්න බෑ. අපි හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන ප්‍රමෝදය, ප්‍රීතිය, සුඛය, පස්සද්ධිය, සමාධිය විතරයි. නමුත් හොඳට මතක තියාගන්න එහෙම එකක් කවදාකවත් හිතේ නෑ. ඊට ඉස්සෙල්ලා ඇති වෙච්ච අර වික්ෂිප්ත භාවය නිසා, ලීන භාවය නිසා, දැවිලි දැවිලි නිසායි මේ ප්‍රීතියක් ප්‍රමෝදයක් පහළ වෙන්නේ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා අන්තිම ජීවිතයේට මහා කාලකන්නිකම. මහා ව්‍යසනයක්. මහා දුකක්පත් වෙච්ච එකනට විතරයි සද්ධාව තේරෙන්නේ. දුක්ඛූප නිසා සද්ධා. දුක නැති දවසට කවදාකවත් සද්ධා වෙන්නේ. ඒකට පෙන් කෙලිනවා. ඔය දෙල්ලම් කර කර ඉන්නවා. මොකටද සද්ධාවක් ඕනේ නෑනේ. දුක ඇති වුණාට තමයි සද්ධාව ඇති වෙන්නේ. ඒ නිසා මේ හැම ධර්මයක්ම ප්‍රතිවිරුද්ධ දෙයකින් තමයි මේ ඕජාව ගන්න. කවදාකවත් අපේ ඉතිහාස භූගෝල පාඩම් වල මේක උගන්වන්නේ නෑ. බුදුඥානසේ සඳහන් කරනවා මෙච්චර ලස්සන පියුමක්. පිපිල දසත සෝද වේදවන්නේ ගොහරුවක පිළිපිච්ච යට වෙච්ච මඩ ගොහරුවක තියෙන මුල් ටිකෙන් තමයි මේකට පූජාව ගන්න. ඒක ජලයෙන් තැම්බිච්ච දෙයක් යට තියෙන්නේ උඩ තියෙන නිලුම්පතට වතුරක් යම්ලා දැම්මට අල්ලන්නෙත් නැහැ. කවුරුවක්වත් හිතන්නේ මේ නිලුමට ඕජා වෙන්නේ අර මඩ ගොහරුවෙන් කියලා. ඒ වගේ මේ මඩ ගොහරුවකින් මෙච්චර ලස්සන පියුමක් පිපෙන්න පුළුවන් කියලා කවුරුත් හිතන්නේ නැහැ. ඒ නිසා බුදුජානනාංශගේ ඉදිරිපත් කිරීමට කියන්නේ පියුමක් කිය. නමුත් හොඳට මතක තියාගන්න පියුමේ අඩිය හිතා ගන්න බැරි ගොහරුවක්. බුදුජානනාංශේ කවදාකවත් පෙකිනිවල කඩාගත්තේ නැහැ. උන්වහන්සේ ගොහරුවත් එක්ක නිතරම සම්බන්ධය පැවැත්තුවා. සෝපකත් එක්ක නිතර සම්බන්ධය පැවැත්තුවා. පාඨාචාරාවත් එක්ක නිතර සම්බන්ධය පැවැත්තුවා. අඟුලිමාලත් එක්ක නිතර සම්බන්ධය පැවැත්තුපු නිසා තමයි බුදුහාමරගේ ධර්මයේ මෙච්චර ගැඹිර වුණේ, මෙච්චර සාර්ථක වුණේ, ප්‍රායෝගික වුණේ. නමුත් අපි කැමති නෑ බුදුරජාණන් වහන්සේ මෙහෙම මේ පහත් මිනිස්සු ඇසුරු කරා කියන්නේ. මොකද මේ ඇසුරු කරේ නැත්තම් මේ ධර්මයේ ගැඹුරක් නැහැ. ඒ නිසා භාවනා කරන කෙනාට විතරයි මම මේක නැවතත් අවධානයෙන් කියනවා. භාවනා කරන කෙනාට විතරයි මේ වගේ කාය දරත, චිත්ත දරතාවට පස්සේ, හිතේ දීන භාවාවට පස්සේ, හිත නන්නත්තර වුණාට පස්සේ මේ ධර්මයක නාමයේ නෛර්යානික සීසත් ධර්මයක නාමයෙන් ඉවසන්ඩ හේතු කරුණු තියෙන භාවනා කරන එක විතරයි. දේශපාලන පිටිපස්ස යන මිනිහට එහෙම හේතුවක් නැහැ. ආර්ථික පිටිපස්ස යන මිනිහට එහෙම හේතුවක් නැහැ. සමාජ ධර්ම දිග යන මිනිහට එහෙම හේතුවක් නැහැ. මේ නිසා මේ ධර්ම ගැඹුරයි. ඒක නිසා මේ පාරේ යනකොට අපි චුනන රෝසමල් යානාවක් කාපට් පාරක් දිකට හම් වෙයි කියලා ඒක ඉතින් කොහෙන්දෝ කාපු ලණුවක් තමයි. එඳ හීනයක් විතරයි. ඉතින් උංගව දෙනෙක් කියනවා එහෙනම් ඇයි මේ සරුවචනාංශ මේ භාවනා කළා දුක නැති කරන්න පුළුවන් කියලා කිව්වේ ඇයි ඔබ වහන්සේලා එහෙම කියන්නේ නැත්තේ කියලා. දුක නැති කරන්න ඕනේ දුක ඉක්මවන්න පුළුවන්. දුක තිබ්බ අපි ගණන් ගන්නෑ. ඉතින් ඕන කෙනෙකුට පුළුවන් අනේ ඊටාට පැතගෙන කෑ ගහලා අඬව අදාවෝ ගහගෙන මැදවිලි කියා ගන්න කන්න. ඒ අඬන මනුස්සයාට ඒ තරම් දුකක් තියෙනවා. නමුත් ਉਹ ගණන් ගන්න තියනවා. දුකක් නැහැ. ඒ නිසා බුදුරජාණන් කියන්නේ ලෝක පරිද්දවාණං සමතික්කමයි කියලා කියන්නේ ඉක්මවනවා. දුක්ඛ දෝමස අත්තගමයි කෙලවර කරනවා මිසක එන පාරේ දුක් නැහැ කියලා එකක් නැහැ. අනන්තව දුක් කිනෝ ගාගන්නේ. නැත්තෙන් දාලා මමට සිග්නල් දාලා දකුණට කපල යන එකයි තියෙන්නේ. ඒකම මේ යන කෙනා භාවනා වාරේදී පැවිදි ජීවිතයේදී ප්‍රඥාචර්ය ජීවිතයේදී කවදාකවත් පැමිණි දුකට නිඳ කරන්නේ නැහැ. සිංහල මේ නිසයි අර ලස්සන වචනේ කියන්නේ පැමිණි දුක් පැනිරහයි. පැමිණෙන්නේ පාඩමක් දෙන්නයි. එයා වැලැක්කුවොත් සංසාරයක් ඉන්න වෙයි ඒක ආපහු පණිවිඩේ එනකම්. ඒ නිසා පැමිණිච්ච කාවට පස්සේ ඒකට අපි පාසාදනීය කිංචි දේව පාසාදනීය නිමිත්තේ චිත්තම් පනිදාතෝ. ඒ වෙලාවට හොඳ පැත්ත බලන්න. මේ මහා කරදර වෙලා තියෙද්දිත් මං සීදී නසා ගන්නෑ. මං කවුරුත් මරන්න යන්නෙත් නෑ. මං කවුරුද හොරකම් කරන්න යන්නෙත් නෑ. මම කාමීත්‍යාචාරයෙන් මේකට උත්තර හොයන්න යන්නෙත් නෑ. මම බොරුව කියලම ටීචර් කෙනෙක් පටවුට යනවා මම කාගෙන ඉන්නවා මගේ බුදුහාමුදුරෝ මෙන්න මෙහෙම පාරමිතා පුරපු කෙනෙක්. උන්වහන්සේ අපිට කියලා තියෙනවා භාවනා කරනකොට අපනිදාය භාවනා කියලා එකක් තියෙනවා නන්නත්තර වෙනවා. මේ වීදුරු කියලා ගල්වා තියෙනවා. මේ පුවක් හිට දෑත බල්ල ගලිය ගැහුවගේ වතුර ගහලා යනවා. නමුත් ඒ වෙලාවට තමයි ඔබ ඇත්තම යෝගාවචරද කියලා තේරෙන්නේ. ඊගාවට හිත යම් විදියකට ගුලි කර ගන්න පුළුවන්, සමාධිගත කර ගන්න පුළුවන්. සමතේකටපත් කර ගන්න පුළුවන් ක්‍රමයක් අහන්න බුදුහාමුදුරුවෝ ගාවට යන්න බෑ. ඔබම දැනගන්න. දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ එක එක කරාට එහෙම මේ තුඩු ලීලිය ඉන්න කෙනෙක් නෙවෙයි. උන්වහන්සේගෙනක කැඩෙනවා. කැඩනවාසේ හිත එකඟ කරන්න පුළුවන් දේ හොයාගන්න. හැබැයි ඒක අපි එක තුල සාකච්ඡා කරාට කමන්නේ නැහැ. මටත් වෙලා දිනු, උඹටත් වෙලා දිනු. ඒ උනාට පස්සේ ඔයක ඈත තියෙන කම්මල් වලට යන්න එපා. ළඟ තියෙන කැත කලින් වැඩ ගන්න ඕනේ. අනේ මේක විසඳ ගන්න බුදුහාමුදුරු හිටියනම් හොඳයිනේ. මගේ ආත්‍යානුසේ දැකලා බුදුහාමුදුරු මට කමට අහඳුනනම් හොඳයිනේ. අනේ ඒක නිසා හොඳ වැඩ තමයි මෛත්‍රී බුදුහාමුදුරන්කම් පොඩ්ඩක් රැයට කාලා මුදිය ගත්තාම හරි කියලා හිතන්න ගියොත් ඒ මිනිහා තින්නම් සාහසයට කිසිම සේවයක් වෙන්නේ නැහැ. ඌට සාහසෙන් ඇති වැඩකුත් නැහැ. එයා හිතන්නේ මේ මේ බුද්ධ සාහසනේ බැටරි බහලයි කියලා. නෑ. මේකේ බැටරි බහලා නෑ. මේක හොඳටම පණ තියෙනවා. ඒ පණ තියෙන්නේ පණ තිබිලා අන ඇතුව ප්‍රශ්නකට මොන දෙන මනුස්සයාට ආයෙ බුද්ධ ශාසනය නැගිටිනවා. ඒ මනසත් තිරියන් වෙනවා. ප්‍රශ්නට මුහුණ දී ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරනවා අර වගේ කාය දර්තාවට පස්සේ හිත ලීන වුණාට පස්සේ හිත නන්නත්තර වුණාට පස්සේ අසුබාපං මේක වෙනවා ඒක ඇත්ත. නමුත් සිනග ආපහු බැලක්කට ගෙන්නලා උපදේශයක් දීපන්. මොකද්ද අපි නැවත ඒක වීම සඳහා නැත්නම් මේ හිතේ චෛතසික ටික නැවත සමතේකටපත් කිරීම සඳහා ආසාදනීය නිමිති චිත්තම් පරිධාතෝ ඊට පිටෝපා. ඉතින් මම ඊයේ උත්සාහ කරේ මේකට බුද්ධානුස්සතිය හොඳයි. මේකට මෛත්‍රිය හොඳයි. ඒ කටුවාව කියනවා. නමුත් මම මතක් කරේ ඒ වෙලාවට මේ පුරුදු කරන ලද මම දැන් මෙතන කියන එකට දාන්න පුළුවන් නම් හිත හොඳටම කාය දර්ථ තියෙනවා ඒ වුණාට මම දන්නවා හිත හොඳටම ලීන භාවයටපත් වෙලා උලම් බහැලා බැටරි බහැලා එපා වෙලා නිබමාණයට යන්නේ තරමට වක්කාර වෙලා ඒක හොඳටම දන්නවනේ මේ වර්තමානෙම දන්නවනේ චි මට මෙහෙම වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ හිත නන්නත්තර වෙලා අරමුණකට කිට්ටු කරන්න බෑ. ඉතින් ඒක දන්නවනේ. නිසා ඒ වෙලාවේදී යෝගාවචරයට තේරුනොත් මම මේ නිතර පුරුදු කරන ලද මම දැන් මෙතන කියන එකෙන් මගෙන් ගිලිලා නැහැ. හොඳ දෙයක් නෙවෙයි. තියෙන්නේ නමුත් නරකදී නරකදී බව දන්නවනම් ඒ හොඳ වෙලාවේදී සමාධිගත වෙච්ච වෙලාවේදී සතුටුමත් වෙච්ච වෙලාවේදී තියෙන මම දැන් මෙතනයි සමාධිය නැති වෙච්ච වෙලාවේ සති නැති වෙලාවේ තියෙන මම දැන් මෙතන කිසිම වෙනසක් නැහැ. මට මේක නිල්ලපිට එක දවසක් භාවනා කරනකොට මට මතක් වුණා. නිකන් පටලැවිල්ලකින් වගේ මට සිද්ධ වුණේ මම අර බංකු බාහිර වෙනකොට මට තමයි මේ ලුණු රසය කියන එකේ ගැහණු පිටිමකමක් තියෙනවා කියලා. ගැහණියෙක් ලුණු රසය විඳින හැටි පිරිමියෙක් විඳින හැටි ලුණු රසය නෑනේ. ඒ වගේම ලුණු රසයේ තියෙනද බාලයෙකුට මධ්‍යස්ථ කෙනෙකුට වයසට ගිය කෙනෙකුට කියලා වෙනසක්. ඒක අපි වයසට ගියාම ලුණු රස වයසට කියලා තියෙනවා. ලුණු රස වයසට යන්නේ නැහැ. ඉස්සල්ලාම අපි යම් දවසක ලුණු රස වින්දනම් දැන් බැලුවත් ඒක ඒකම නේ. ඒක අපිට පේනවා මේ අනික්කව පෙරළුනාට ලුණු රස තියෙනවා. ඒ වගේ තමයි මම දැන් මෙතන කියන එකේ ඥාන පිරිමිගත කියන්නේ නැහැ. ජයග්‍රහණදී ලබන මම දැන් මෙතනයි. පරාජයදී ලැබෙන මම දැන් මෙතන එකයි. ඒ වගේම මේ පරාජයදී කියලා මම දැන් මෙතන කියන එක අපි දිහා පහත් කළා දාලකන්නේ නැහැ. උදම් වෙලා උද්‍යෝගිමත් සතියෙන් සමාධියෙන් ඉන්නකොට මම දැන් මෙතන කියන එක අපි ගැන ආඩම්බරෙන් බලන්නේ නැහැ. වැරදුණා කියලා ඵලයන් යන්න කියන්නේ නැහැ. හරි ගියා කියලා සිප් වෙනද ගන්නෙත් නැහැ. අන්නේ වෙලාවට මේ බුද්ධානුස්සතිය වගේම අටුවාව ඉදිරිපත් කරන බුද්ධානුස්සතියයි මෛත්‍රී භාවනාව මම ඒක හොඳයි ඒක වැරද්දක් නෑ ඒක මම විරුද්ධ වෙන්නේ නෑ නමුත් එහෙම නොවඩපු කෙනෙකුට පවා වඩන ලද මේ එළම සිටි සිහිය වඩන ලද මම දැන් මෙතන කියන එකට හිත දාගන්න පුළුවන් නම් හරියට පටාචාරවට බුදුජනනාංශයේ සීයලව ගනින් නංගි කියනකොට මිනිහ මැරිලා තියෙනවා ප්‍රශ්නයක් නෑනේ සීයලව ගන්න. අම්මයි තාත්තා දෙන්නම මැරිලා තෝනේ ගිනි ගන්නවා. සියලෝ ගන්න ප්‍රශ්නයක් නැහැ නේ. දරුවෝ දෙන්නම කවුතුල ගහගෙන ගිහිල්ලා පියාකොස්සු ගෙනියලා. සියලෝ ගන්න බැරි කමක් නැහැ නේ. අඩුවන ඇඟේ රෙදි නැහැ. ප්‍රශ්නයක් නැහැ නේ. සියලෝ ගන්න බෑ කියලා ප්‍රශ්නයක් නැහැ නේ. ඇත්තටම කියන්න ඕක තේරෙන්න හොම්බෙන් යන්නම ඕනේ. හොම්බෙන් ගිය දවසේ 100 පීටපු දවසේ හොම්බෙන් ගිය වෙලාවක මම දැන් මෙතන කියපු වෙලාවේ තේරෙන පටන් ගන්නවා බුදුහාමුදුරුවෝ රැස් වීද වීද වැඩ ඉන්නවා. ධර්මයේ හරීම සජීවී. සංඝයා වහන්සේලා මේකයි මේ වෙනකන් අපිට ගෙනත් දීලා තියෙනවා. ඕකට තමයි දීලා කියන්නේ. අපි හිතාන තියෙන්නේ මේ චීස් කෑල්ලක් වගේ එකක් හම්බ වෙයි. කුඩේ කෙලවර ඉඳලා එහා කෙලවරටම හරිය රසර කකා ඉන්න උනම ඕක තමයි සාසනය කියන්නේ කියලා. එහෙම එකක් තමයි බටහිර ලෝකෙ අපිට පෙන්වන්න හදාගන්නේ. මුග දිනේ કોઈ චීස් එකකට තමයි යන්නේ. නමුත් ඒකෙන් වෙන වෙනට මේ එනදී අරහ ජයග්‍රහණය සහ පරාජය හරහා දෙකේදීම මේ ජයග්‍රහණයදී කරන ජයග්‍රහණය පිණිස කරන භාවනා පණිදාය භාවනා කියලා කියනවා. පරාජය වෙච්ච වෙලාවදී ඒක දැනගන්න භාවනාවට කියන අපණිදාය භාවනා කියලා. නමුත් රහස මොකද්ද? අන්නර අපණිදාය වෙලා වෙනකොට, හිත විචිප්ත වෙනකොට, හිත ලීන භාවයටපත් වෙනකොට, කාය දරත චිත්ත දරත වෙනකොට තමයි නියම අනිත්‍ය දුක්ඛ පේන්නේ. ඒක අපි ලෑස්ති නෑ, අපි දන්නේ නෑ, අපි දරා ගන්න කැමති නිසා අපි සහලවනවා. ඒ මොකද බබාට තාම උරු නැති නිසා. මොකද ටිකෙන් ටික ටිකෙන් ටික මේක ආවයි කියලා හිත නරක කරගෙන තු ආයෙ හිත ඒකෝදි බාහිරපත් කරන ආයෙතෙන් ටික ආයෙ කැඩෙනවා. ආයෙ ගියොත් ආයෙ කැඩෙනවා. කැඩලා කැඩලා ගියාට පස්සේ අපනිදාය භාවනා පනිදාය භාවනා කියන දෙකම විචිත විචිප්ත වෙච්ච හිතයි ප්‍රමෝදිත ප්‍රීති සුඛ පස්සද්දි සමාධිතයි දෙකම සමහිතින් බලන්න පුළුවන් නම් ඒක නා හොඳට තේරුම් ගන්න තියෙනවා මම දැන් මෙතන කියන්නේ. මේ විදිහට දුකේදි සැපේදි මේ කායික වේදනාවෙත් කායික සුඛේදි යසසේදි හයසේදි ලාභේදි පාඩුවේදි මම දැන් මෙතන කියන එක අල්ලන්න පුරුදු කරගත්ත කෙනාට තේරෙනවා මේ தත්යෙන් මාව ඉවත ඇදලා දාන්න පුළුවන් ශක්තියක් මේක ඇත්තේ නැහැ. ඒක හොඳටම පේන්නේ අන හරිය වෙලාවක නෙවෙයි වැරදිච්ච වෙලාවක ඒක බලන්න පටන් අරගත්තොත් මනුස්සාත්ම භාවයේ වටිනා දෙයක් කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ මේක තියෙන්නේ මිනිස්සුෙකුට විතරයි. තිරිසනෙකුට මේ தත්ත්වේ නැහැ. යක්ෂයෙකුටත් නැහැ, දෙවියෙකුටත් නැහැ, බ්‍රහ්මයෙකුටත් නැහැ, වෙන මොන සතෙකුටවත් නැහැ. මනුස්සාත්ම භාවයේ මෙන්න මේ දෙකේදී නොසන්න ගතියට යන්න පුළුවන්. නමුත් මේ පශ්චාත්තාව නොවි සිටීම නෝන්ජල්කමක් කියලා තමයි අපිට අපේ සමාජය උගන්ලා තියෙන්නේ. යයිගත්තර පස්සේ උදම් මැනුවේ නැත්තම් නෝන්ජල්කමක් කියලා. නමුත් බුදුජානනාංශයෙන් පෙන්නනවා පශ්චාත්තාවයට වැටීම සහ හරි ගියාම උදම් මැනෙන එක දෙකම මාරපාක්ෂිකයි. දෙකම කෙලෙස්. දෙකම අභාවිත මනසක්. හැබැයි මේ දෙක නැතුව නොසලෙන මනසක ඉන්න බෑ. මේ දෙකට සාපේක්ෂවයි නොසලෙන මනස ඉන්නේ. ඒ නිසා මේ ජයග්‍රහණයට උදම්මන ගතිය සහ පශ්චාත්තාවයට කනගාටු වෙන ගතිය තොර නිවනකුත් නැහැ. ඒ දෙකට සාපේක්ෂව වෙන தත්ත්වයක් තියෙනවා. සැපේ දුකේ නොසැලෙන ගතිය මේ දෙකත් ප්‍රත්‍යুৎපන්නයි. ඒ නිසා එතන එතන උපයන්න ඕනේ. හැම පරදිල්ලකම ඉදිරියට යන්න ගන්නක් තියෙනවා. හැම ජයග්‍රහණයකම සලකා බැලිය යුතුකමක්. ආන්නේ විදිහට යම් කෙනෙක් අපනිදාය අවස්ථාවේදී පාසාදනීය නිමිති චිත්තම් පනිදාතෝ කියන විදිහට නැවත පනිදාය භාවනා කරගන්න හදලා යාට පුළුවන් වුණොත් සමාධි චිත්තට යන්න යාට බුද්ධජනනාංශිකෙන් නැවත සලකා බැලීමක් කරන්න. පුනරාවලෝකනයක් කරන්න කිය. එහෙම නැත්නම් පරිසංචික්කති කියලා කියන්නේ මේ කණ්ණාඩියකින් බලනවා වගේ මේ වෙච්ච සංසිද්ධිය දිහා පොඩ්ඩක් බලන්න කියලා. දැන් ඔබ ඉස්සෙල්ලා සම්පූර්ණයෙන්ම නන්නත්තරලා සීසිකට වුණා. ඊට පස්සේ දැන් ආයෙ හිත සමාධි වෙලා දැන් යම් ප්‍රමාණයක සතුට අවස්ථාවක් ආපම මේ සතුට වෙලාවේදී සලකා බලන්නේ කියලා කියනවා විච්ච සංසිද්ධිය. ඉස්සල කැඩුනා දැන් ආය ආවා යස්සක් වහං අත්තාය චිත්තං පරිදයි යම් හේතුවක් අවශ්‍ය කරන යම් හේතුවට පදනම් වෙලා මට හිත අරමුණක් අල්ලන්න වෙන தත්ත්වෙට ඇති වුණාද මම මම හිත නන්නත්තර වුණා මට එළියට යන්න බෑ කම්මැලි වෙලා වෙනවා වෙනුවට මම කරන්නේ වෙලාවේ බුදුබණ අහපු කෙනා ලෑස්තිච්ච එකන සුවේලවන අරමුණක හිත පිහිටනවා හිත පිහිටවන්නේ මොකද අර නන්නත්තර වෙනකොට ගමනක් කරගන්න බෑ අශ්වය හතර පැත්තට දూරනවා අශ්වය එක තැන ගන්න ඕන නිසායි මම නිමිත්තක් ගත්තා දැන් මේ නිමිත්ත ගැනීමේ අර්ථය මට සැලසිලා තියෙනවා ගත්ත පහසාදීන නිමිත්ත හිත තැන්පත් වුණා. ආන්නේ මේ ඉන්නකොට මං ගත්ත ප්‍රයත්නය බුදුන්ගෙන් අහලා නෙමෙයි මට ඒ වෙලාවේ හිතේ ගත්ත ප්‍රයත්නය දැන් ඔන්න සාර්ථක වුණා. මේක මගේම ක්‍රමසාවිද්‍යයක් මම හොයාගත්ත ක්‍රමයක්. ඒ පසුබිමේ මම හොයාගත්ත ක්‍රමයක් කියලා යාට තේරෙන පටන් ගන්නවා මම දැන් බුදුහාමරංගෙන් ස්වාධීනයි ධර්මයෙන් ස්වාධීනයි සංඥාගෙන් ස්වාධීනයි අමාරු වැටුනෙත් මං ක්‍රමයක් හිතුනෙත් මට ඒ ක්‍රමයෙන් මම දැන් ගොඩාක්. මේක තමයි බුදුජානනාංශ අපට දෙන ඒ ප්‍රධානම නෛර්යානික ශක්තිය. මේ ශක්තිය උඹ උඹ විසින්ම තේරුම් ගන්නකම් උඹ නිහිනයි තුච්චයි දාසයි බත් බැලයා පාරයි. උඹ හිතනවා මේ බුදුන් ඇවිල්ලා මාව බේරගන්න. ලොකු ආමතුරු ඇවිල්ලා මාව බේරගන්නේ. පෙරකල පින ඇවිල්ලා මාව බේරගන්නේ. එහෙම නැත්නම් අනේ කාට හරි කියලා ඉල්ලන්න හදනවා. එත්තකන් ඔබ කවදාකවත් ඔබේ ශක්ති උරගාලා බලන්නේ නැහැ. ඊළඟ සංස්කෘත උගන්වනකොට පාඩමක් මම කිව්වා. හොඳටම දෙවියන් වහන්සේ අදහන මිනිස්සෙක් බරකරත් ඇබ්බදින මිනිස්සෙක් දවසක එක <coughs> රෝදයක් බරකරත් එරෙනවා. ගන්නම බෑ. ගොන දෙනට ගහන ගන්න හරියන්නේ ඊට පස්සේ මිනිස්සයා ගිහිල්ලා ගොඩට ගිහිල්ලා තමන් අදහන ඉෂ්ට දේවතාවුන් වහන්සේට යාඥා කරන්න පටන් ගන්නවා නේ අද්දීරේ දැන් රැය වෙලාව අහිනවා මේකෙන් බර කරත් ඒකලා තියෙනවා ඉතින් මට අනේ කොට වෙන්නේ ඒතර දෙයයන්න් දෙපින්නක මෝල් වහන්සේ උඹ ගිහිල්ලා අර කරත් දෙන එකට කරද හපන් කර ගහලා තල්ලු කරන ගමන් මාව සීපත් කරපන් එතකොට කරත් කොට ඒ තෝ මේ කොට ඇවිල්ලා සීපත් කරනකොට මම මොනව කරන්නේ තෝගේ කාල කන්නේකට මම කිසිම උදව්වක් නැහැ කියලා බයි ජීවනස දැනගන්න දැන් මම ඉස්ස දේවතාව ආවා. උන්වහන්සේ මට කියනවා බඩට බහින්නේ කියලා. කරත් කඩනට පළවංගොඩ කර කියලා හරක් දිනකට ගන්න කරත් උඩ එනවා. දෙයියෝ වැඩනේ එතකොට. අපි දෙයියෝ වැඩ කරන්න අපි ටිකක් ඉස්සරහට යන්න ඕනේ. අපි ගොඩ ඉඳගෙන දෙයියෝ වැඳ වැඳ හිටියට හරියන්නේ නැහැ. ඒ නිසා අපේ ධර්මයේ වැඩ කරන්නේ අමාරු වැඩිච්ච වෙලාවක මොනවා හරි කැලලක් දාලා බලන්න. මේක ගොනු කරගන්න මොකද්ද කරන්න ඕන. අනේ මේ වෙලාවේ කමඩන් සුද්ධ කරගන්න කෙනෙක් නැනේ අනේ මම ත්‍රිපිටකය දන්නේ නැනේ අනේ මට විනය නැනේ කියලා චරිසුරු ගන්න ගත්තොත් ඉෂ්ට දේවතාවත් නොදකින් කියලා යනවා යන්නේ එන්නේ ඉෂ්ට දේවතාව වැඩ කරන්නේ හැකි සංඥාව තියෙන මිනිහට විතරයි මේක කියනවා පසීද කියන වචනේ පාවිච්චි කරනවා ප්‍රසාද හැඟීමක් තියෙන්න ඕනේ එදාට තමයි තමන්ගේ හැකියාවල් අලුත් සමීකරණ අලුත් ක්‍රමසාවිදි එළියට එන්නේ ඒකයි බුදුහාමුදුර අපිට දෙන පුරුෂ ධම්ම සාර්ථි ගුණේ ඒක බුදුහාමුදුරු දෙන එකක් නෙවෙයි. අපි මේක වැඩ ගන්නෑ බුදුහාමුදුරු අදහන තාක්කල්. වැඩට බැස්සට පස්සේ වැටෙනවා හොම්බෙන් යන්නේ. ඊයර් පස්සේ සලකා බලනකොට මගේ ගමන් මල්ලේ පනිසලේ මොනවද තියෙන්නේ ඒකෙන් වැඩ ගන්නවා මිසක්කා. ඈත තියෙන කම්මල් හොයන මිනිහා බුදුන් අදහන්නේ නැවුන් දන්නේ නැහැ. බුදුහාමුදුරට මේ ඉන්ද්‍රජාල නැහැ. නැග ඉන්ද්‍රජාලය තියෙන මේ මනසේ මේ මනස උත්තරම මනස මනසක් මේ මැට්ටෙක් විදියට පෙරදිලා වැරදිලා චරිචුරු ගන්න මිනිහ බුද්ධ ශ්‍රාවකෙක් නෙවෙයි. බුද්ධ ශ්‍රාවිකාවකුත් නෙවෙයි. ඊ ආගම අදහන කට්ටිය. බුද්ධ ආගම අදහන කට්ටිය. උඹ බුද්ධ ආගම බෑමට බුද්ධ ධර්මයේ තියෙන්නේ. වැඩ ගන්න. වැඩ ගන්න ක්‍රමයක් දෙයක් දාලා බලන්න වැරදුනොත් ප්‍රශ්නයක් නැහැ. හරි ගියාට පස්සේ උඹට තේරෙන්නේ මගේම ක්‍රමසාවේදී උඹට හරි කියලා තියෙනවා. අපි අර දවල් ප්‍රශ්න සාකච්ඡා කරනකොට කිව්වා මම භාවනා කරා බුද්ධානුසු කිව්ව හරි ගියේ නැහැ. මෛත්‍රී භාවනාව හරි ගියේ නැහැ. ටික වෙලා කරනකොට ඕන්න ආනපානෙ මත ෂෝක් එකට ආනපානෙ දිගේ හොඳට ගියා. ඊට හරි ගියා. ඒක අහනින්න ඕනම කෙනෙකුට සතුටක් පාන මේ බුද්ධානුසු හරි ගියේ නැහැ කියලා වච්චත්තාප වෙලා බුදුහාමුදුරට බැනලා නැගිටලා යන්නේ නැහැ. මෛත්‍රී භාවනාව හරි ගියේ නැද්ද කියන ඉලක්කය මක බෑ වේවා කියලා ආයේ මෛත්‍රී භාවනාව තරහ වෙන්නේ නැහැ. ඒක හරි නෑ ඒක පැත්තකට දැම ඊගාගදේට හරි කියන ඊගාට මානපණියව ඒක බැලුව හරි ගියා ඔච්චරයි භාවනාව කියන්නේ ඔච්චරයි කමටහන කියන්නේ ඔච්චරයි අපිට රඳා පුළුවන් පවතින පුළුවන් දේ නිසා පළවෙනි දරේම හරියයි කියලා හිතන්න ඇත්තටම හරි ගියොත් ජොලියක් නෑ ජීවිතේ හරියට ගහනකොටම හරි ගියොත් දැන් නෑ මේ දෙසරයක් විතර එහා පැත්ත මෙහා පැත්ත දාලා ගාහගෙන අනාගෙන අර පොඩි උඹත් කන්න ගියාම ලුණු මිරිස් අනාගෙන නායෙත් තුලා ගන්නවා කටෙත් තුලා ගන්නවා බත් ටික කටරත් යනවා ආදී ජොලි ඌට ටේබල් මැනර්ස් නැහැ කමේස උඩ ඉන්නේ බත් ටිකාන උඩ ඉඳගෙන කන්නේ ඉතින් අම්මලා දාතලා හතුට වෙනවනේ ඉතලම කනලා කවන එක එහෙනම් බත් ටිකක් කටේ දා ගන්නවා අරක දා ගන්නවා කප්පුකවත්තක් කහනවා අරකක් කටේ දා ගන්නවා මන් දන්නේ එහෙම ජොලියක් නම් නැත්තේ මේගොල්ලෝ හිතනවා නම් කෙලින්ම සුද්ධෙක් මේ සුදු ඉඳගත් වගේ ටේබල් මනස අනුව පොඩි එකක් පටන් ඉගෙන ගන්න එක කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට හම්බෙලා තියෙන අඩුම කැඩුම ටික අපිට හම්බෙලා තියෙන දැනුම ඕනකට පරිවෙලි. ඒ නිසා අපිට තේරුම් ගන්න තියෙන්නේ අපි වගේ මේ නරපන්වියෙකුට ගැන කතා කරන්නේ මොකද්ද? බුදුහාමුදුරුවොත් කියනවා මෙච්චර ලස්සන කායන වසනා කරන කැඩෙන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් මොකටද උකට පස්චාත්තාප වෙන්නේ? උත්සාහයක් කරලා බලන්න ඕනේ මේ වෙලාවේදී මම දන්න දහං ගැටයක් දාලා බලනවා. මම දන්න උපක්‍රමයක් දාලා බලනවා. හරි ගියාට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා යම් අර්ථයක් සඳහා මම නිමිත්තක් ගත්තා නම් ඒක කිස්තු උනා. ඊට පස්සේ ඒක විසිකොන්නවා. දැන් තියෙනවා සමාධිය ඊට පස්සේ ඉස්සරහට යනවා. ආන්නේම යම් කිසි කෙනෙක් උත්සාහයක් කළා හරි ගිහිල්ලා එහෙම කෙරුවොත් ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා තව දුරටත් මේ හරිය ක්‍රමයේ පිළිබඳව හිත තර්ක කරන්න යන්න එපා. හරියන්නේ නැතිකොට නම් තර්ක ඇති වෙනවා විතර්ක ඇති වෙනවා. දැන් මේක හරි ගියාද කියලා කායිමත් අහන දෙයක් නැහැ නේ. Taman දන්නවා මේ වෙලාවේ මම අමාරු වැටුණා. මේක දැම්ම ඒකෙන් අර්ථය සිද්ධ වුණා. ඒ කාය විතක්ක කරන්න යන්න එපා. ඒක વિચાર කරන්න යන්න එපා. මොකද ඒ අර්ථය සැලසිලා තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේදී Taman ඒ අවස්ථානුකූලව ඒකෙන් කැටගලින් වැඩි කරගත්තා. ඈත කම්බල ගන්න කියන්නේ හරි ගියාට පස්සේ ආ ඉස්සරහට ගියාට පස්සේ මේ විතක්ක ਵਿਚාර දෙක සැකමසු බලන්න එපා. මොකද මේ Tamange අත්දැකීමෙන් හරි කියදේ. ඒ නිසා මේ යෝගාවචරයට මේ දේ ප්‍රත්‍යක්ෂ ඥාන විදියට පච්චක්ක කියලා කියන්නේ අස්පන අපිට කියන අදහස. ප්‍රත්‍යක්ෂ වශයෙන් සිද්ධ වුණා නම් ඒ යෝගාවචරය ඒ ගැන සැකකරන ඉඩ තියෙනවා ඒක තකතිරුකම. සැකකරන්න ඉඩ තියෙන එක තකතිරුකමක්. ඒ සැකසේ දැකීමෙන් මතුවෙන්නේ ඥානීය වශයෙන් විමර්ශන බුද්ධියෙන් ඒක නෙවෙයි විමර්ශන බුද්ධිය කියන්නේ. ඒක නෙවෙයි ඥානය කියන්නේ මේ අස්පනා අපිට හරියදී හෙටක් දාලා බලන්න. අනිද්දාත් දාලා බලන්න. ඒක නැවත නැවත හරියනවනම් ඒ ටික විතරක් කියලා දෙන්න කවුරු හරි දන්න කෙනෙකුට මටත් මෙහෙම කියලා වුණා. මමත් මේ මෑදුවා. මෙන්න මේකෙන් මම ගොඩාවා කිව්වොත් ඒක තමන්ගේම ප්‍රත්‍යක්ෂ ඥානයි. බලනකොට මේ වගේ දේවල් ගොඩාක් තියෙනවා අපේ ශාසනයේ. සර්වඥාන්සේ ඒක ඔක්කොම වතු කරලා බොරු අලවල් පෙන්නලා අමාරු වෙච්චෙන් පෙන්නලා ගොඩේන නිදර්ශන පෙන්නලා තියෙනවා. මේ තම තමන්ගේ චරිතුන් ඇති ඒක වෙනස් වෙනවා. නමුත් එහෙම වචනයක්, එහෙම අත්දැකීමක්, එහෙම ගුරුහරුකමක් දෙනකොට හොඳටම තියෙන මේ මාස කතා කරන්නේ කරලා බලලා. පොතේ දැනුමකින් අත් අහලවත් ආ කියන එක නම් හිත ගන්නවක්වත් ජනප්‍රිය වෙන්නවත් නෙමෙයි. මේ හරහා විතරමයි ගුරුගෝල සම්බන්ධතාවය පවතින්නේ. මේක කෙලින්ම මනසින් මනසට සම්බන්ධයි. විතක්ක ਵਿਚාර හරහා නෙවෙයි, දේශන හරහා නෙවෙයි, පොත් හරහා නෙවෙයි, වීඩියෝ හරහා නෙවෙයි මොකක්වත් නැහැ. කියනකොටම තේරෙනවා මේ මනුස්සයා කර බලලා කතා කරන්න කියලා. ඒ නිසා එවැනි දේවල් පිළිබඳව චෙක් කරන්න යන්න එපා. එකයි කරන්න තියෙන්නේ හිතක් දාලා බලන්න. හිත දාලා ගන්න කියන්නේ හිත තමයි ආවට පස්සේ දාලා බලනකොට තේරෙන පටන් අර ගන්නවා. ඒ කෙනාට උරගා බැලීමෙන් එහෙම නැත්නම් දුණු කැටයක් දිවේ තියලා රස බලනවා වගේ තමන්ට අමාරු වෙච්ච නිසා තමයි මේ අලුත් අදහසක් ඇති වුනේ. මේ අලුත් ජනේලයක් කරලා ලෝකේ බලන්න පුළුවන් උනේ අමාරු නොවැටුණා නම් යන්න බෑ. ඒක නිසා අපේ යුනිවර්සිටි එකේ ඉන්නකොට තියෙන කතාවක් තමයි ෆස්ට් ක්ලාස් තියෙන එකට කවදාවත් උගන්වන්න තේරෙන්නේ හත්තට දෙක පෙල්ලෙච්ච එක টොප් එකට ගන්නවා අනිත් එක ෆස්ට් ක්ලාස් එකෙන් ගන්නවා. අද ඉන්න ඔක්කොම ටියුෂන් මාස්ටර් වණ දිනුනේ ඒ විභාගේ පාස් කරලා නැතුව හත්තට දෙක පෙල්ලෙච්ච උන් තමයි টොප් එකට ගන්නන්නේ. ඌට ඒ විභාගේ පාස් වෙන්න බෑ. හැබැයි අනික් කෙනෙක් පාස් කරන්න දන්නවා. ඒක නිසා රිසර්ච් ඉන්ස්ටිටියුට් එකට අරගෙන තිබුණා ෆස්ට් ක්ලාස් කට්ටිය ගත්තට ෆීල්ඩ් ටෙස්ට් වලට ෆීල්ඩ් ශේෂ්ඨ පරීක්ෂණ වලට සුදුසු නැහැ. ඒගොල්ලෝ හොඳයි සුදු කලර් එකක් දාගෙන ෆෑන් එකක් අතට මේ දෙස්කයක් ගාව ඉන්න හොඳයි. තමගේ කෘෂි කර්මය නිසා අපේ ජොබ් එක හරි මහන්සි වෙන ජොබ් එකක්. ෆීල්ඩ් එකේ දක්ෂ වෙන්නේ ෆස්ට් ක්ලාස් ගන්න බැරි කට්ටිය. සෙකන්ඩ් අපර ගන්න නැත්නම් සෙකන්ඩ් ලෝවර් එකක් තියෙන කෙනා টොප් එකට කරනවා. ඒ නිසා හරියන මනුස්සයා ෆස්ට් ක්ලාස් ගත්තට ඔය කියන තරම් ගුණයක් නැහැ. මං කියන්නේ මට ගන්න බැරි වෙච්ච ඉඳ ඊර්ෂ්‍යාවට මං කියනවා නේ මම තර්ඩ් ක්ලාස් එකක් ගත්තේ. මට කොහොමඩක්වත් බැරි නෑ මම දැනගෙන ඉන්නේ කොහොමඩක් මැට්ටයි කියලා. නමුත් අර කැහුණාට පස්සේ මට අර ජොලියක් ගියා ෆස්ට් ක්ලාස් ගත්තා. අර කොහොමද බඳුන් ගන්න වෙනවනේ මට ෆස්ට් ක්ලාස් නෑ. ෆීල් එකට මම හරි ෂෝ. ඕන දැනට ගියොත් වැඩ ගන්නවා. ඒ නිසා මේ භාවනාවේදී වැඩන එක මැරෙන්න ඉස්සෙල්ලා වැඩන එකට සතුටු වෙන්න. ලෙඩ වෙන්න ඉස්සෙල්ලා වැඩන එකට සතුටු වෙන්න. වයසට ගියාට ඉස්සෙල්ලා වැඩන එකට සතුටු වෙන්න. දැන් අපිට උපක්‍රම ටිකක් තියෙනවා. දාලා බලන්න පුළුවන්. කවුරු හිතනවා වැටෙන්නත් බෑ උපක්‍රම වුණෙත් නෑ ගෙලින්ම බුදුහාමුදුරුව හැන්දෙන් කරයි කියලා එහෙම බුදු කෙනෙක් නෙමෙයි අපි බුදුහාමුදුරුව. එහෙම ගැලොන්කාරයෙක් නෙවෙයි උන්වහන්සේ අපි හැම හැකියාවක්ම ඉස්මතු කරනවා. ඉස්මතු කරවන්නේ මේ සමාජයේ තියෙන සංසාරේ තියෙන දුකට වංගු කරලා. එතකොට මේ මනුස්සයා දුකේනකොට බය වෙන්නේ නැහැ. එයා දන්නවනේ මේ වෙලාව අපි කොහොඳයි. දැන් කවුරු හරි ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකේදී ටිකක් කොයි ප්‍රෙෂර් එක නැගකට ප්‍රශ්නයක් නැහැ නේ. එතන උපකරණ තියෙනවා අයින් කරලා ගෙදරක ඕ අනුරාධපුරයේ වවුනියා පැත්තකදී ප්‍රෙෂර් එකක් ගන්න එකම මැරලා යනවා. ඉස්පිතාලේ ගිනකොට වෙලා ගිහිල්ලා. ඉස්පිතාලේ හිත ප්‍රශ්නේ නැහැ. ඒ වගේ මේ හයිය හති තියෙන වෙලාවේදී භාවනාවට අල් වෙලා තියෙනදී ප්‍රාර්ථනා කරන තියෙන වෙන්න තියෙන සීලම මයි ළඟට වරේ. ඒ කියවන්න මේ බෝධිචර්යාවතාරේ කියලා ওই වසුබන්දු පාදයන් ආශ්‍රී ලියපු ලස්සන පොතක් තියෙනවා. ඒකේ නවීන පරිච්ඡේදයේ උන්වහන්සේ පාපොච්චාරණයක් කරනවා. උන්වහන්සේ ලියනවා මේ ලංකාවේ හඳු කෙනෙක් මම හිතන්නේ සංස්කෘතේ ලියනක සිංහලට දාලා තිනවා මම මේ සංසාරේ කරලා තියෙන අපරාධ මම මේ සංසාරේ මගේ තිච්ච අත්තරවි අනුන්ත කරපෝ හිත් පීඩා කිලෝරක් නැහැ. ඉෂ කවදා හොට මම නිවන් දකින්න මේ සීරම මයි ළඟට ඉක්මනට ආවොත් මට ඒකට යන්න පුළුවන් ඒ නිසා කවුරු හරි කියලා ගැහුවොත් ඒක මගේ මූණේ වදීවා කවුරු හරි මල පහ කරොත් මගේ ඔළුවේ වැටේවා. කවුරු හරි කුණු බල්ලයක් විශ් කරනවා මේක මගේ ඇඟේ වැටේවා. කවුරු හරි බනිනවනම් අනේ මට බනීවා. මට ගසාවා. මට දඬුවම් කරාවා. මොකද ඒව එකකින්වත් ගෙවන්න බැරි තරම් වැඩි රාශියක් අපි ළඟ තියෙනවා. මේව එන්නේ දැන් කෙලින් අර අසාධාරණ විදිහට බැනුම් ඇහෙනවනම් අසාධාරණ විදිහට අපිට චෝදනා එනවනම් හිතා ගන්න දෙනවා මේ ධර්මයේ වැඩ කරන මේ ඔක්කොම ගෙවි ගෙවි යනවා. ගිවෙන වෙලාවේදී පශ්චාත්තාප වෙන්න එපා සතුටු වෙන්න මේ වැඩේ ඉවර කරන්නයි හදන්නේ. ආනේ විදියට දුක පිළිබඳව සාදර වෙච්ච එක මං දුකේ පැංගිරි ගතිය කහට ගතිය ගිහිලා දුක්ඛ ආර්ය සත්‍යයක් පාඩපත් දුක දුක්ඛ ආර්ය සත්‍යයක් පාඩපත් වෙන අපි මෙතෙක් කල මගහරින්න නෙගියේ දැන් නැහැ දැන් කියනනේ මැරෙන්නේ ඉස්සෙල්ලා වයසට යන ඉස්සෙල්ලා ලිරෙන්නේ ඉස්සෙල්ලා පුළුවන් හයිය අති තියන වරෙන් කියලා එන්න කියන්න බලන්න දුකට අපි ලෝකේ හම්බෙච්ච වැද්දගත්ම අමුත්ත බවට පත් වෙනවා. අපේ ජීවිතේ හම්බෙච්ච වැද්දගත්ම අමුත්ත බවට පත් වෙනවා. මේ පෙරලිය භාවනාවෙන් එන එකක් නෙවෙයි. මේක සම්මාදිට්ඨියෙන් එන එකක්. මේක යෝනිසෝමනසිකාරයෙන් එන එකක්. සමහරුන්ට ඒක උපත්ති මෙහිදිනවා. සමහර ධර්ම සාකච්ඡා වලින් මතු කර ගන්නවා සමහර බණ වලින් මතු කර ගන්නවා නමුත් අපි එකතු වුණේ අපි කල්යාණ මිත්‍රයෝ උනේ එක එකාගේ පිට කසා ගන්න නෙවෙයි පැටිච්ච වෙලාවක අත දීලා නැගිටවන්න හැබැයි දෙයයන්ාසි කියන දේ තෝත් කර ගහපිය පැත්තකට නැතුව මට වැන්දට මම කරන්නේ බත් කියලා කර ගහලා මගේ නම කියපන් ගොනාටත් ගහපන් එතකොට කරත්තු කොටේ එනිසා දෙයයන්ට වැන්දට හරියන්නේ නැහැ ඒ නිසා භාවනා කරන එක දැනගන්න ඕනේ ලෝකයා කොච්චර වැරදි කරාද ලෝකයා කොච්චර අපිට වැරදි අදහසක් තිබ්බත් අපිට කිසිම හැඟීමක් නැහැ ඒක වැරද්දක් වශයෙන් දකින්ද මාගේ යතේ ප්‍රශ්න තියෙන්නේ ඒ නිසා මේ ළඟදී සුද්ධෙක් කියලා තියෙනවා මේ ලෝකයන්නේ තන්නේ කර වැරදි පැත්තට කොච්චර දැනුම තිබ්බත් කොච්චර තාක්ෂණය තිබ්බත් කොච්චර යත්තට පාස්කම් තිබුණත් පරිසරය රත් වෙන එක නතර කරන්න බෑ චිත්ත දූෂණය වැඩි වෙන එක නතර කරන්න බෑ පිස්සු ගන්න වැඩි වෙන එක 125ක් කරලා තියෙන ඇමරිකාව එංගලන්තේ. ලෝක ජනගහනයෙන් 105යි ඇමරිකාවේ ජීවත් වෙන නමුත් 125ක් හිරකාරෝ ඉන්න ඇමරිකාව. ලෝක ජනගහනයෙන් 125ක් හිරකාරෝ ඉන්න ඇමරිකාව. ඒක මහා අපායක්. නමුත් ඒ මනුස්සය කියලා තියෙනවා භාවනා කරන හතරපත් දිනකට මුළු ලෝකෙම වෙනස් කරගන්නවා. ශක්තිමත් ධෛර්යමත් ඒ තරංග හදා ගන්න පුළුවන් මිනිසෙට මුළු මම ගැන මුළු ලෝකෙම වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි බුදුහාමුදුරු කියන්නේ අන්නේම කෙනෙකුට. සුකෝ බුද්ධාණං උපාදෝ සුකෝ සද්දම්ම සවණං සුකෝ සංගත සාමග්ගී කියලා බුදුහාම කෙනෙකුට පොඩි දෙයක් කර ඒ දේ මොය අනන්ත පැත්තකට යන මුළු ලෝකෙම අතර ගත්ත බබෙක් වගේ නෙල්ලි ගෙඩියක් අතර ගත්තා වගේ දෙහි ගෙඩියක් අතර වගේ කරදැයි හිතන්න එපා මේ මනුස්සාත්ම භාවය අනේ මං ඉපදුනේ මේ මේ තත්ත්වෙ මට මේක නෑ අරක නෑ ඒ චරිචුරු ඕනේ නෑ අපිට හම්බෙලා තියෙන මේ මම දැන් මෙතන කියන මේ ඔටුන්න පළඳ ගත්තන මොන්නම යකෙකුටවත් ඒක බිම දාන්න බෑ ඒ නිසා හිත විචිප්ත වෙච්ච වෙලාවේදී මම දැන් මෙතන හිත හර ගිහිල්ලා ඒකෝදි බාහිරපත් කරන් මම දැන් මෙතන මේ දෙක පුරුදු කරගත්තා නම් මම හිතනවා මේ වගේ වැඩමුළුවක් සාර්ථක වෙනවා. ඉතින් මේ සාර්ථක වැඩමුළුවට අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා